එතකොට අපි මේ දක්වා සාකච්ඡා කරගෙන ආවේ විශුද්ධි මාර්ගයේ දුතාංග නිර්දේශය තමයි කතා කරමින් සිටින්නේ. ඒ අනුව ශීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතන් කියන මේ ගාථාව පදනම් කරගෙන බුදුගොස් මාහිම්පාණන් වහන්සේ මේ විශුද්ධි මාර්ගය රචනා කරද්දී උන්වහන්සේ මේ විශුද්ධි මාර්ගයේ මුලින්ම සීල නිර්දේශයෙන් සීලේ පැහැදිලි කරනවා. ඒ අනුව යම්කිසි නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ගේ ශීලයේ කොයි විදිහට සම්පාදනය කරගත යුත්තේ කියන ආකාරය නොඑක් විදිහට පැහැදිලි කරන්න තියදුනා. ඉන් අනතුරුව ශීලයෙන් ඔබට මේ ශීලය තවදුරටත් ශක්තිමත් භාවයේ පිණිස අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගත යුතු භාවය සඳහන් කරමින් ඒ අල්පේච්ඡතා ආදී ගුණධර්ම පිණිස මේ ත්‍රිපිටකයේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ කෙලෙස් ධූතාංග පිළිබඳව විස්තර විවරණය කරන්න ආරම්භ කරනවා. ඒ අනුව අපිට දුතාංග 13ක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා බුදුගෝසාචාර්යන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ මේ දුතාංග එකිනෙකක් අපිට මෙතනදී විස්තර කරනවා. ඒ අනුව අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කරන්න යෙදුනා පංසුකූලිකාංගය සහ තෙචීවරිකාංගය සහ පිණ්ඩපාතිකාංගය කියන දුතාංග ටික අපි සාකච්ඡා කරන්න තියෙනවා. අනු දුතාංග තුනක් අපි කතා කරලා අවසන් කරා. ඒ නිසා අපිට මේ සතියේ කතා කරන මේ වැඩසටහනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සපදාන චාරිකාංගය කියන දුතාංගය සහ ඒකාසනිකාංගය කියන දුතාංගය දෙක තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දුතාංග ආදී ගුණ එක්තරා විදිහකට මේක භික්ෂුන් වහන්සේලාම තමයි සම්පාදනය කරන්නේ. ගිහි අය දුතාංග සම්පාදනය වෙන්නේ නැහැ. හැබැයි මේක ගිහි පුද්දලයන් විසිනුත් හදාරණ එකේ ආනිසංශ කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම තමන් ඇසුරු කරන භික්ෂුන් වහන්සේලා මේ බඳු ගුණයන්ගෙන් යුතුයි කියන අවබෝධය ඇති කරගන්න මේ දුතාංග පිළිබඳව ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. එතකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඉතින් අපි ඇසුරු කරන භික්ෂුන් වහන්සේලා හැමදෙනාම මේ දුතාංග රකින්නේ නැහැනේ කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම දුතාංග රකින නොරකින භාවය අපිට භික්ෂුන් වහන්සේ නමක් පිටපැත්තෙන් බලලා අපිට කියන්න බෑ. දුතාංග අල්පේච්ඡතාවය කියලා එකක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ දුතාංගයක් අනෙක් අයට හෙළිවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා කවුද දුතාංග රකින්නේ කවුද දුතාංග රකින්නේ නැත්තේ කියන එක එකපාරටම අපිට කියන්න බෑ. සමහර දුතාංග නම් තියෙනවා ඉතින් අපි ප්‍රകൃතින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒවා දැන් උදාහරණයක් විදිහට ආරණ්‍යකාංගේ වාගේ දුතාංගයක් රකින්නකොට අපි දන්න ස්වාමීන් වහන්සේ ඉන්නේ ග්‍රාමාන්ත සේනාසනයක නම් එතකොට ආරණ්‍යකාංගේ දුතාංගේ රකින්න බෑ. ඒක අපි දන්නවා. නමුත් සෙසු සමහර දුතාංග තියෙනවා. එහෙම අපිට භික්ෂුන් වහන්සේ නමක් පිටපැත්තෙන් බලලා විනිශ්චය කරන්න බෑ මේ ස්වාමීන් වහන්සේ දුතාංගයක් රකින්නවද නැද්ද කියලා. මේ නිසා අපට මේ දුතාංග ආදී පිළිබඳව ඉගෙන ගැනීමෙන් මේ පිළිබඳව කරුණු දැන ගැනීමෙන් එක ආනිසංශයක් තමයි අපි ඇසුරු කරන ස්වාමින් වහන්සලා කෙබඳු ගුණයන්ගෙන් යුතුයිද කියන අවබෝධය ඇති කරගන්න අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා. අනෙක් පැත්තෙන් අපිට මේ දුතාංග ආදී පිළිබඳව ඉගෙන ගැනීමෙන් තියෙන තවත් ආනිසංශයක් තමයි අපටත් අපේ අල්පේච්ඡතා ආදී ගුණාංග සම්පාදනය කර ගැනීමේදී මෙබඳු දුතාංග ආදී ගුණයන් වලට අනුලොම්වන අපිට ගුණධර්ම සම්පාදනය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පෙචීවරිකාංගේ වගේ දුතාංගයක් රකින්න කෙනෙක් රකින්න ස්වාමීන් වහන්සේ නමක් ඊ타මත්ම අල්ප චීවර පරිහරණය කරන්නේ. එතකොට උන්වහන්සේ අල්ප චීවර පරිහරණය කරලා මේ දුතාංගය රකින්නකොට ගිහි කෙනෙකුට උනත් මේක පිළිබඳව දැන හැඳිනගෙන Tamanගේ උනත් Tamanගේ ඇඳුම් පැළඳුම් ආදී සඳහා වන අනවශ්‍ය ලොල් භාවය Tamanට දුරු කරගන්න මේක උපකාරයක් වෙනවා. ඒ වගේම සෙසු සමහර වෙලාවට මේ පංසුකූල චීවර ධාරණ ආදී කරුණු කාරණා අපි ඉගෙන ගත්තාම භික්ෂුන් වහන්සේලා ඊ타මත්ම අල්පේච්ඡව Tamanගේ ගුණධර්ම සම්පාදනය කරනවනේ කියන අවබෝධය Tamanට ඇති කරගන්න එක ප්‍රයෝජනවත් වෙනවා. මේ නිසා ගිහි උදවියට නමුත් මේ දුතාංග ආදී පිළිබඳව හදාරණ එක ඉගෙන ගන්න එක Tamanගේ දැනුමට අවබෝධයට ඊටාත්ම වැදගත් වෙනවා. ඉතින් අනෙක් පැත්තෙන් Tamanට මේ කරුණු කාරණා ඉගෙන ගන්න දැනගෙන ඉන්න එක Tamanගේ කොහොමදත් ධර්මඥාණයට ධම්මවිචේ සම්පූර්ණංගේ වැඩෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා නමුත් රකින මේ දුතාංග පිළිබඳව අපි ඉගෙන ගන්න එක හරිම වැදගත්. ඒ නිසා අපි මේ දුතාංග කතාවේ පැහැදිලි කරගෙන එනවා මේ දුතාංග එකක් එකක් පාසා විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙන ආකාරයට. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශපදානචාරිකාංගය කියන දුතාංගය සහ ඒකාසනිකාංගය කියන දුතාංගය තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රේයතරේ පළවෙනි තුතාංගය තමයි පළවෙනි එන්න අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සපදාන චාරිකාංගය පිළිබඳව. සපදාන සපදාන චාරිකාංගය කියලා කියන්නේ මේ දුතාංගයේදී සිද්ධ වෙන්නේ පින්දපාත යන වික්ෂුන් වහන්සේ නමක් ගයක් ගයක් පාසා පින්දපාත යනවා කියන එක. ඒ කියන්නේ පින්දපාත යද්දී ගෙවල් අතහැරමින් පින්දපාත යන්නේ නැහැ. මේ ගෙදරට පිටපාති ගියා නම් ඊළඟ ගෙදරටත් යනවා. ඊළඟ ගෙදරටත් යනවා. ඒ ගෙවල් වලින් සමහර වෙලාවට අපිට ලැබෙන දාණය ඒ තරම්ම ප්‍රණීත දානයක් නොවෙන්න පුළුවන්. ඊටාම සුළු දෙයක් වෙන්න පුළුවන් ලැබෙන්නේ. නමුත් ගෙපිලි වලින් පිටපාතේ වඩිනවා. මෙන්න මේ ගෙපිලි වලින් පිටපාතේ වඩිනවා කියන එකට තමයි මේ සපදාන චාරිකාංගය කියලා කියන්නේ. ඒ අනුව මේ සපදාන චාරිකාංග කියන දුතාංගය සමාදන් වෙන්නේ කොහොමද? ලෝලුප්පචාරම් පටික්කිපාමි සපදාන චාරිකාංගම් සමාදියාමි කියන ක්‍රමයෙන් සමාදන් වෙන්න පුළුවන්. එතකොට ලෝලුප්පචාරම් පටික්කිපාමි කියලා කියන්නේ Taman තෘෂ්ණාවෙන් මැඩිලා තෘෂ්ණාවෙන් ලොල් භාවයට පත් වෙලා පින්ඩපාත හැසිරෙන්නේ නැහැ කියන එකයි. එහෙම තෘෂ්ණාවෙන් මැඩිලා තෘෂ්ණාවෙන් ලොල් භාවයට පත් වෙලා පින්ඩපාතේ හැසිරීම අතහරිනවා කියන එක තමයි ලෝලුපචාරම් පටික්කිපම් කියලා කියන්නේ. සපදාන චාරිකංග සමාදියාමි කියලා කියන්නේ සපදාන චාරිකංග කියන දුතාංගේ මම සමාදන් වෙනවා කියලා. එතකොට මේ වචන දෙකෙන් මේ වාක්‍ය දෙකෙන් කවර වාක්‍යයකින් හරි සමාදන් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම කියලා වුණත් සමාදන් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදි කියනවා ඒ සපදාන චාරිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේ කොහොමද මේක රකින්න උනේ? උන්වහන්සේ මුලින්ම පින්ඩපාත යන්න සේනාසනෙන් එළියට ඇවිල්ලා යම් තැනකින් පින්ඩපාත යන්න බලාපොරොත්තු වෙන යම් ගමකට ඒ ගමේදී ගම් දොරටුවේ සිටගෙන ගමේ Tamanට යම්කිසි උපද්‍රව ආදියක් තියනවද කියන එක විමසලා බලන්න කියනවා. උපද්‍රව ආදියක් තියනවද කියන එක පරීක්ෂා කරලා සලකලා බලලා යම් ගමක යම් වීතියක උපද්‍රවයක් තියෙනවා නම් ඒ ගමේ ඒ වීතිය පින්ඩපාතේ ගියේ නැතුණාට කමක් නැහැ. ඒතට යම් තැනක Tamanට උපද්‍රව සහිතයි නම් අපි හිතමු සමහර වෙලාවට යම් ගමක් තියෙනවා ඒ ගමේ මිනිස්සු එක්කෝ අන්‍ය ආගමික භාවයක නිසාවින් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් මත භික්ෂුන් වහන්සේලාට පින්ඩපාතය දෙන්න කැමති නැහැ සමහර ලාවට ඒ ගමට පින්ඩපාතය යන්නේ අපට ජීවිතාන්තරයක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ බඳු ගමක පින්ඩපාතය යන එක අතහැරලා Tamanට පින්ඩපාතය යන්න සුදුසු ගමක් තියෙනවනම් එතෙන්ට ගියාට කමක් නැහැ කියලා කියනවා ඒ නිසා එහෙම බලලා යස්මින් ගරද්්වාරේවා රච්ඡායවාගාමේවා කිංචින ලබ්බති. ඒ වගේම තමයි සමහර ගෙවල් තියෙනවා අපි දන්නවා පින්ඩපාතේ ගිහිල්ලා දන්නා මේ ගෙදරින් නම් කවදාකවත් පින්ඩපාතේ බෙදන්නෙම නැහැ කියලා. ලැබෙන්නෙම නැහැ කියලා. දැන් සමහර ලාවට අපි ගමේ පින්ඩපාත යනකොට අපි දන්නවා සමහර ගෙවල් තියෙනවා ඒ ගෙවල් වල ආයේ පින්ඩපාතයක් දෙන්නෙම නැහැ. ඉතින් එතෙන්ට වෙලා සමහර ලාවට බලාගෙන හිටියට පින්ඩපාතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එබඳු ගෙදරක් අතහැරලා ගියාට කමක් නැහැ කියනවා. ඒ නිසා යම් ගෙදරක අපිට පින්ඩපාත ලැබෙන්නේ නැද්ද? ඒ ගෙදරත් අතහැරලා ඒ තැන්වලදී කියනවා අගාම සංඥාවක් ඇති කරගෙන මේක ගමක් නොවේ කියන සංඥාව ඇති කරගෙන ගියාට කමක් නැහැ කියලා කියනවා. ඒ නිසා අගාම සංඥාවක් ඇති කරගෙන යම් තැනකදී පින්ඩපාතයක් යමක් ලැබෙනවා නම් ආන් ඒ තැන අත නොහැර පින්ඩපාතේ යන්න ඕනේ කියලා කියනවා. එතකොට අපි දන්නවනම් යම් ගෙදරකදී පින්ඩපාතේ බෙදනවා කියලා ඒ බෙදෙන පින්ඩපාතය Tamanට හොඳ වුණත් නරක වුණත් Tamanට වළඳන්න ප්‍රණීත දෙයක් වුණත් රූක්ෂ දෙයක් වුණත් ඒ gedara අතහරින්න නැතුව පින්ඩපාතයේ හැසිරෙන්නයි කියලා කියනවා. එහෙන් පින්ඩපාතය හැසිරিলা පින්ඩපාතේ කරගන්න එක තමයි මේ දුතාංගධාරී මේ සපදාන චාරිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේගේ සාමාන්‍ය ශිරිත වෙන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා ඉමිනා වික්ුණා කාලතරම් පවිස්සබ්බම් මේ භික්ෂුව පිණ්ඩපාතේ හැසිරෙන කෙනා ටිකක් කල් තබා පිණ්ඩපාතේ යන්න පිටත් වෙන්න ඕනේ කියනවා. අනෙක් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ යන්න පිටත් වෙනවට වඩා ටිකක් කල් තබා යන්න ඕනේ කියනවා. මොකද Tamanට පිණ්ඩපාතේ කරගන්න සුදුසු තැනක් දක්වා ගිහිල්ලා එතන ඉඳලා අතනහැර පිණ්ඩපාතේ යන්න පුළුවන්. ඒ නිසා. දැන් අනිකුත් අයට එහෙම කල්තබා යෑම කියන එක අවශ්‍ය නැහැ. කොතනින් හරි කවන්නේ පින්ඩපාතයක් ලැබෙනවා නම් ඒ තැනකට ගිහිල්ලා පින්ඩපාතය කරගෙන එන්න පුළුවන්. මේ භික්ෂුන් වහන්සේ එහෙම බෑ. ගයක් අත නොහැර ගයක් දොර ගයක් ගයක් පාස අත නොහැර පින්ඩපාතය ආයුතු නිසා උන්වහන්සේට කියනවා ටිකක් අනෙක් අයට වඩා කල් තබා පින්ඩපාතේ යන්න. එහෙම ගියාම Tamanට අපහසු තැනක් තියෙනවා නම් ඒ අපහසු තැන අතහැරලා පින්ඩපාතේ යන්න පුළුවන්. මේ විදිහට පින්ඩපාතේ කරන යනකොට තින් සමහර වෙලාවට අපිට හම්බෙනවා සේනාසනයට දානේ පූජා කරන අය. ඒ අය සේනාසනයට දානේ අරන් එන අතරමඟදී පින්ඩපාත යන ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේට පින්ඩපාතේ පූජා කරනවා නම් අන්න ඒ අතරමඟදී දෙන දාණය පිළිගත්තර කමක් නැහැ කියලා කියනවා. සමහර වෙලාවට ඉදිරියෙන් ඇවිල්ලා වරලා පින්ඩපාතේ බෙදන්න පුළුවන්. පිටිපස්සෙන් ඇවිල්ලා පින්ඩපාත බෙදන්න පුළුවන්. පිටිපස්සෙන් ඇවිල්ලා කතා කරලා සාමිනියනේ අපේ දානෙත් පිළිගන්නයි කියලා පින්ඩපාත බෙදන්න පුළුවන්. මේ කොහොම නමුත් දෙන දාණය පිළිගන්න මේ සපදානචාරික සපදානචාරිකාංගේ රකින්නකොට හැකි අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි සපදානචාරිකාංගය රකින්න භික්ෂුන් වහන්සේ නමක් පාරේ ගමනක් යනවා හිතුවා. ඒතර උන්වහන්සේ මේ යම්කිසි ගමනක් යන ගමන් ඉන්නේ වෙනද පින්ඩපාතයට තමන් පිටත් වෙන පින්ඩපාතේ කරගන්න වෙලාව තමන්ට ලැබෙනවා එනවා ඒ එළඹිච්ච වෙලාවේදී කියනවා තමන් ඉන්න තැන ගමේ පින්ඩපාතේ කරගෙන යන්න කියලා එතකොට ඒ වෙලාවේදී තමන් වෙනදට පින්ඩපාතේ කරගන්න වෙලාව ආවහම ඒ ඉන්න ගමේදී තමන්ට පින්ඩපාතේ ලැබෙනවා නම් ලැබෙන තැනක් නම් ඒක ඉක්මවන්න නැතුව පින්ඩපාතේ එතන ඉඳලා කරගෙන යන්න ඕනේ. ඒ ගමේදී පින්ඩපාතේ ප්‍රමාණවත් නැත්නම් ඊළඟ ගමකට ගියාට කමක් නැහැ. ගම් පිළිවෙලින් හැබැයි ඊළඟ ගමේ පිළිවෙලින් පිටපාතේ යන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ විදිහට සපදාන චාරිකාංගේ රකින්න වික්ෂුන් වහන්සේට පිටපාතය කරගන්න පුළුවන් වෙනවා. ඒතර මේ පිටපාතේ රකින්න වික්ෂුන් වහන්සේ ආකාර තුනක් ඉන්නවා උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා. එතකොට මේ සපදාන චාරිකාංගයත් රකින්න පුළුවන් උත්කෘෂ්ඨ වශයෙන් රකින්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම වශයෙන් රකින්න පුළුවන්. එහෙමත් නැත්නම් මෘදුක වශයෙන් ඕමක වශයෙන් රකින්නත් පුළුවන්. කොහොමද සපදාන චාරිකාංගය උත්කෘෂ්ඨ වශයෙන් රකින්නේ? කියනවා පුරතෝ ආහත බික්කං පච්චතෝ ආහත බික්කං පිපටික්කමනං ආහරිත්වා දීයපානම් පින ගන්න. උත්කෘෂ්ඨ වශයෙන් සපදාන චාරිකාංගේ සමාදන් වෙලා රකින්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ ඉදිරියට දානේ අරගෙන ඉලද තමන් ගෙපිලි වලින් පින්නපාත යනවා. ගෙපිලි වලින් පින්නපාත යනකොට පාරේ තමන් ළඟට ගෙනල්ලා කවුරු හරි දානයක් පූජා කරනවා නම් ඒක පිළිගන්නේ නැහැ කියලා කියනවා. තමන්ට පිටිපස්සෙන් කතා කරන ස්වාමීනි අපේ ගෙදරට පින්නපාත එන්න අපේ පින්නපාතත් පිළිගන්නේ කියලා දානයක් ගෙනල්ලා දෙනවනම් ඒක පිළිගන්නේත් නැහැ කියනවා. ඒ වගේම තමයි තමන් දානශාලාව ගාවින් ඉන්නකොට එතෙන්ට පින්නපාතේ කවුරු හරි ගෙනල්ලා දෙනවනම් ඒක ගන්නෙත් නැහැ කියනවා. උන්වහන්සේ කරන්නේ ගෙයින් ගෙට පින්නපාත යන එක විතරයි. ගෙයින් ගෙට පින්ඩපාතේ වැඩම කරනවා. ඒ ගෙයින් ගෙට පින්ඩපාතේ වැඩම කරනකොට යම් ගෙදරකට පින්ඩපාතේ වැඩියා නම් ඒ ගෙදර දොරටුවේ ඉන්නකොට ඒ ගෙදර ආය තමන්ගේ පාත්‍රයේ ඉල්ලගෙන පින්ඩපාතයක් තමන්ට දෙනවා නම් ඒ දේ තමන් පිළිගන්නවා. එච්චරයි. ඒ හැරෙන්න තමන්ට ඉදිරියෙන් කවුරු හරි පාරේ ඇවිල්ලා වරලා දානයක් පූජා කරලා පිළිගන්නෙත් නැහැ. පිටිපස්සෙන් පාර ඇවිල්ලා කවුරු හරි දානයක් පූජා කරලා පිළිගන්නෙත් නැහැ. දාන ශාලාවට ගෙනල්ලා දුන්නත් පිළිගන්නෙත් නැහැ කියලා කියනවා. ඉතින් එතනදී හැබැයි යම් ගෙදරකට ගියාට පස්සේ ඒ ගෙදර ආය තමන්ගේ පාත්‍රය ඉල්ලගෙන ස්වාමිනේ අපිට දෙන්න අපි පාත්‍රය පුරවලා දෙන්නම් කියලා පාත්‍රය ඉල්ලගෙන දානෙත් පුරවලා දුන්නොත් ඒක හැබැයි පිළිගන්නවා කියලා කියනවා. එතකොට මෙතනදී සඳහන් කරනවා මේ විසුද්ධි මාර්ගය අපිට සඳහන් කරනවා ඉමස්මින් හි දුතංගේ මහා කස්සපත්තේ රෙන සදිසෝනාවනත්ති. මේ දුතාංග කතාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තරම් දුතාංග රැකපු කෙනෙක් වෙන කවුරුත් නැහැ මේ ශාසනයේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ දුතාංග ධාරින්නත අග්‍රස්ථානය. උන්වහන්සේ තරම් උත්කෘෂ්ඨ විදිහට මේ දුතාංග රැකපු කවුරුත් නැහැ. හැබැයි අපි දන්නා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේතර එක වෙලාවකදී ශක්‍ර දේවේන්ද්‍රයන් දුගියෙක් වෙසින් ඇවිල්ලා වෙලා පින්නපාතය පූජා කරන්න ලෑස්ති වෙනකොට ඒ අය තමන් තමන් වහන්සේගේ පාත්‍රය දුන්න අනුග්‍රහ පිණිස. ඒතර මේ නිසා මේ සපදාන සපදාන චාරිකාංගයේ රකින්න උත්කෘෂ්ඨ වශයෙන් රකින්න කෙනාට ඒ නිසා මේ විදිහට යම් ගම් දොරටුවකදී තමගේ පාත්‍රය ඉල්ලා සිටියොත් එතනදී දුන්නට කමක් නැහැ කියලා කියනවා. යම් gedara දොරකදී. මධ්‍යම පුද්ගලයා මේ දුතාංගයේ මධ්‍යම වශයෙන් රකින්න පුද්ගලයා ඒ දුතාංග ධාරියා සඳහන් කරනවා ඉදිරිපත් ඉදිරිපසින් සහ පිටුපසින් ගෙනල්ලා දෙන දාණය පිළිගන්නවලු. උන්වහන්සේ ඉස්සරහට තමන් දාණය ගෙනල්ලා දුන්නොත් ඒක පිළිගන්නවා. පිටිපස්සෙන් කතා කරලා ඇවිල්ලා දාණය දුන්නොත් ඒකත් පිළිගන්නවා. දාන ශාලාවට කවුරු හරි ගෙනල්ලා පින්ඳපාත විදිහට පූජා කරනවා නම් ඒකත් ඒකත් තමයි පිළිගන්න ඕන. හැබැයි ඒ වගේම gedara දොරකදී යම් පාත්‍රය ඉල්ලුවොත් ඒකත් වෙනවා. හැබැයි යම් gedaraka ටිකක් ස්වාමීනි වැඩ ඉන්න දානේ ටික සකස් වෙලා ඉවර වෙනකම් මෙහි වැඩ ඉන්නයි කියලා කිව්වොත් එහෙම වැඩ ඉන්නේ නැහැ කියලා කියනවා. එහෙම වැඩ ඉන්නේ ඊළඟ ගෙදරට වැඩම කරනවා පිටිපාතේ පිණිස. ඒ තමයි මධ්‍යම වශයෙන් මේ දුතාංගය පුරණ කෙනා. එහෙම කරාම මේ පුද්ගලයාත් උත්කෘෂ්ඨ පිණ්ඩපාතිකයාට අනුලොම්ය කියලා කියනවා. මෘදුක භික්ෂුව මෘදු වශයෙන් පිණ්ඩපාතික මේ සපදාන චාරිකාංගේ රකින භික්ෂුව යම්කිසි දවසකදී කිව්වොත් ස්වාමීනි අද දාය සකස් වෙනකම් පොඩ්ඩක් මෙහි වැඩ ඉඳී කියලා. ඒ දවසට එදා එතන වැඩ ඉන්නවා කියලා කියනවා. එහෙම යම් තැනකදී ගෙපිලිවලින් පින්ඩපාතේ යනවා. ගේ පිළිවෙලින් පින්නපාත යනකොට යම් තැනකදී කතා කරලා යම් ගෙදර කෙනෙක් කිව්වොත් ස්වාමීනි ටිකක් වැඩින්න අපි දානෙට සකස් කරනවා සකස් කරලා ඉවර වෙනකම් වැඩින්න කිව්වොත් එහෙම වැඩින්නලත් දානෙ අරගෙන යනවා කියනවා මෘදුක වශයෙන් මේ සපදාන චාරිකාංගේ රකින්න කෙනා ඊළඟට සඳහන් කරනවා මේ දුතාංගේ කොහොමද බිඳෙන්නේ කියන කාරණය තමන්ට ලෝලුප්පචාරයක් ඇති වෙලා. ඒ කියන්නේ තමන් දන්නවා නම් මේ ගෙදරට ගියාට නම් පින්ඩපාතේ හරියට ලැබෙන්නේ නැහැ. බොහොම පොඩ්ඩයි ලැබෙන්නේ. ඒ නිසා මේ හරිය පින්ඩපාතේ කරන්න නැතුව අපි හොඳට පින්ඩපාතේ ලැබෙන අසවල් ප්‍රදේශයේ පින්ඩපාතේ කරගමු කියලා. යම් ප්‍රදේශයක් අතහැරලා යනවා නම් පින්ඩපාතේට අන්න ඒ අතහැරලා යෑම තුලින් ඒක කියන්නේ ලෝලුප්පචාරය කියලා. ලෝලුප්පචාරය කියන්නේ තෘෂ්ණාවට ලොල් වෙලා පින්ඩපාතේ හැසිරෙනවා කියන එකයි. දැන් අපිට පින්ඩපාත යනකොට මම දන්නවා මේ ගෙවල් ටිකේ ලැබෙන පින්ඩපාත නම් එච්චර සරු නෑ. බත් හැන්දකුයි මොනවා හරි ඊටාම සුළු වෑංජනයක විතරයි ලැබෙන්නේ. හැබැයි මෙතනින් ඉදිරියට ගියොත් ඊළඟ ගෙවල් ටික ඊට හොඳට පින්ඩපාත ලැබෙනවා. අන්න එහෙම දන්න නිසා මේ කොටස අතහැරලා ඊළඟ කොටසට යනවා කියලා සිතක් Tamanට ඉපදිලා යන්න පටන් ගැනීමත් සමගම මේ දුතාංගය බිඳිනවා කියලා කියනවා. ඒ අනුව මේ සපදාන චාරිකාංගය කියන දුතාංගය රකින භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස ටික අපිට සඳහන් කරනවා. එනිසා අපි දැනගන්න ඕනේ සපදාන චාරිකාංගය රැකීමේ ආනිසංස මොනවද කියලා. සඳහන් කරනවා කුලේසු නිච්ච නවකතා මේ සපදාන චාරිකාංගය රකින කෙනා යම් යම් ගෙදරකට යනවා නම් හැමදාම උන්වහන්සේ ගෙදරට නවකයි. නවක භාවයේ ආනිසංශය Tamanට තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඡන්දූපමතා. ඡන්දෝපම ප්‍රතිපදාවේ හැසිරෙන ඡන්දෝපම භික්ෂුවක් බවට පත් වෙනවා කියනවා. ඡන්දෝපමයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ ඡන්දෝපම ප්‍රතිපදාවක් දේශනා කරනවා. මහා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කරන දේශනාවක් විදිහට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ මහා කාශ්‍යප හරියට නිකන් ඡන්දවාගි කියලා. ඡන්දෝපමයි කියලා. සඳේ තියෙන විශේෂත්වය මොකද්ද? සඳ ඉහළ අහසට නැගෙනකොට මේ සඳේ නෑ එක එක පුද්ගලයා කෙරෙහි විශේෂත්වයක්. අපි කවුරු බැලුවත් පුන් සඳ බොහොම ලස්සනට පේනවා. අපි කොතන ඉඳලා බැලුවත් ඒ සඳ අපි දිහා බලාගෙන ඉන්නවා වගේ අපිට පේනවා. හැම තැනකටම යනකොට අපිත් එක්ක මේ සඳ යනවා වගේ අපිට පේනවා. ඒ නිසා ඒක Tamanටත් එකයි අනිත් කෙනාටත් එකයි. නිසා සඳට නැහැ මම කෙරෙහි විශේෂත්වයක්. සඳට නැහැ වෙනත් කෙනෙක් කෙරෙහි විශේෂත්වයක්. මේ නිසා මෙහෙම විශේෂත්වකින් තොරව හැම කෙනාම එක සමානව සැලකීමේ හැකියාවක් තියෙනවා සඳට. ඒ සඳට නැහැ එක තැනක නතර වෙලා වැඩිපුර ඉන්න ඕනේ කියලා. එක තැනක ඇලිලා ඉන්න ඕනේ කියන අදහසක් නැහැ. හැමදාම එක තැනකින් පටන් අරගෙන එක තැනකින් ඉවර වෙනවා. බහැලා යනවා. එක පැත්තකින් නැගිලා අනෙක් පැත්තෙන් බහැලා යනවා. ඒ නිසා මෙන්න මේ ඡන්දෝපම ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේ වායි කෙනෙක් වෙනවා. සඳක් වාගේ කිසිම තැනක ඇලෙන්නේ නැහැ. ඇලීමක් නැහැ. කවුරුවත් කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැතිව පෙරදිගින් නැගිලා බටහිරින් දැසලා යනවා. අන්න එහෙමනම් ඒකට කියනවා ඡන්දෝපම ප්‍රතිපදාව කියලා. මේ සපදාන චාරිකාංගයේ රකින වික්ෂුන් වහන්සේ සඳක් වායි කියලා කියනවා. ඡන්දෝපම ප්‍රතිපදාව හැසිරෙනවා කියනවා. උන්වහන්සේ සඳහන් කරනවා කුල මච්චේර පහාණං උන්වහන්සේ කුල මසුරු භාවයේ කුලයන් පිළිබඳව මසුරු භාවයේ ප්‍රහාණය කරනවා. කිසිම කුලයක් පිළිබඳව Tamanට ඇලීමක් නැහැ, මසුරු භාවයක් නැහැ. මේ gederin Tamanට දාන්න ලැබුණත් එකයි නැතත් එකයි මම ඊළඟ gederට යනවා. ඒ gederin ලැබුණොත් එහෙම නැතත් එකයි අපි ඊළඟ gederට යනවා. එතකොට කුල මච්චේරේ, කුල මසුරු භාවයේ කුල මච්චරිය කියන එක ප්‍රහාණය වෙනවා. ශානුකම්පිකතා හැම සියලු දෙනාටම සමාන අනුකම්පාවක් ඇති වෙනවා. අපි කිසිම එක්තරා කෙනෙකුට විශේෂයක් කරන්න ඕනේ කියන අදහසක් නැහැ. හැමෝටම සමානව සලකනවා. කුලූපකාදීනවා භවෝ කුලයන්ට එළඹීමේ ආදීනව තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුලයකට එළඹීමේ ආදීනව සමහර වෙලාවට අපි බොහෝ සීන් කුලයක් ඇසුරු කරාම අපිට නොඑක් නොඑක් ශීලී ભેද ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට දෝෂාරෝපණ ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට කුලුපග වීමේ වෙනත් ආදීනව තියෙන්නත් පුළුවන් දැන් අර ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳව අර කතාවක තියෙන්නේ කුළුපග වීම නිසා Tamanට බොහෝම අනතුරක් වෙනවනේ. යම් ගෙදරක කුළුපග වෙලා නිරන්තරයෙන් ඒ ගෙදරට හැසිරුණා. ඒ ගෙදර එක්තරා දවසක මේ මණිකක් අතුරුදහන් වෙලා මණිකාර මණිකාර කෙනෙකුගේ ගෙදරක. ඉතින් මේ මණික අතුරුදහන් වීම නිසා අවසානයේ මේ ස්වාමීන් වහන්සේ සැකකා. ස්වාමින්වහන්සේ සැක කරලා මේ ස්වාමින්වහන්සේට මේ මැණික ලබා ගැනීම බලාපොරොත්තු වෙන බොහොම දරුණු විදිහට වදහිංසා කරා. මදහිංසා කළා උන්වහන්සේ අවසානයේ පිරිනිවන් පාන්ට යදුනා රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාන්ට යදුනා. ඉතින් නමුත් උන්වහන්සේට මේ ආදීනවේ සිද්ධ වුණේ කුලපග භාවය නිසා. කුලයන්ට හැසිරි කුලයන්ට ඇලිලා වාසය කිරීම නිසා. ඒ නිසා උන්වහන්සේගේ නමත් මණිකාර කුලපග තිස්ස මහරතන් මහරහතන් වහන්සේ කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා කුලයන්ට ඇලිලා වාසය කිරීමේ ආදීනව තියෙනවා. ඉතින් මේ සපදානචාරිකාංගේ රකින්න ස්වාමීන් වහන්සේට මේ ආදීනව කිසිවක් නැහැ. ඒ වගේම තමයි අවහානාමන අවහානානා බින්දනතා. ඒ කියන්නේ තමන්ට එක්තරා විදිහකට ආරාධනයක් ලැබෙනවා නම් ඒ ආරාධනයක් ලැබිලා තමන්ට සතුටු වීමක් මේ වික්ෂුන් වහන්සේට ලැබෙන්නේ. මොකද සමහර වෙලාවට අපට ආරාධන ලැබිලා සතුටු වෙනවා අපි. ඒ සතුටු වීමත් එක්ක අපි කෙලෙස් උපදව ගන්නවා. අනේ මට අහවල් ගෙදරින් ආරාධනයක් ලැබුණානේ. එහෙමනම් හෙට හොඳට දාන වේලා දාන්න පුළුවන් කියලා මෙන්න මේ ආරාධනෙන් සතුටු වෙනවා. හැබැයි මේ සපදානචාරිකාංගයේ රකින්න ස්වාමීන් වහන්සේට ඒබඳු ආරාධන වලින් සතුටු වීමක් ඇති වෙන්නේ නැහැ. අවිහාරේන අනත්තිකතා. උන්වහන්සේට ගෙනල්ලා දෙන දානේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා සමහර කෙනෙක්ට ගෙනල්ලා දෙන දානේ විශාල ඇල්මක් ඇති වෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේට එහෙම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. අපිච්චතාදීනං අනුලෝම වූතිතා. අල්පේච්චතා ආදී ගුණයන් වලට අනුලෝම පැවතුම් ඇති භාවයක් ඇති වෙන නිසා මෙන්න මේ විදිහට ආනිසංස දේශනා කරනවා මේ සපදාන චාරිකාංගේ. ඉතින් මේ පිළිබඳව සඳහන් කරනවා චන්දුපමෝ නිච්ච නවෝ කුලේසු අමච්චරි සබ්බ සමානුකම්පෝ කුලූපකාදීනව විප්පමුත්තෝ හෝතිද බික්ඛු සපදානචාරී මේ සපදානචාරී භික්ෂුන් වහන්සේ සඳහන් කරන මේ සපදානචාරී භික්ෂුන් වහන්සේ ඡන්දෝපමයි සඳක් හා සමානයි නිච්චනවෝ කුලේසු කුලයන් වලට නිති නවකයි අමච්චරී කුලේසු කුලයන් පිළිබඳව මසුරු භාවයෙන් තොරයි ශබ්ද සමානුකම්පෝ සියලු දෙනාටම සමාන අනුකම්පා ඇති කුලූපකාදීනව විප්පමුත්තෝ කුලයන්ට එළඹීමේ ආදීන වලින් විප්පමුත්තයි මිදලා ඉන්නේ මේ භික්ෂුව මේ සපදානචාරී භික්ෂුවට මෙන්න මේ ආනිසංස ලැබෙනවා ලෝලුප්පචාරංච පහාය තස්මා ඔක්කිට චක්කු යුගමත දසී ආකංකමානෝ භුවි ශේරිචාරං චරේය ධීරෝ සපදානචාරං මේ සපදානචාරං චාරිකාංගේ සමාදන් වෙලා හැසිරෙන භික්ෂුන් වහන්සේ ගැන කියනවා ලෝලුප්පචාරංච පහාය ලෝලුපචාරී භාවය අතහැරලා ඒ නිසාම ඔක්කිත චක්කූ යුග මත දැස්සී Taman යටට හෙළුණු ඇස් ඇතිව යුග මාත්‍ර දර්ශනයෙන් යුතුව වියගහක් දුරට පමණක් බලාගෙන ආකංකමානෝ භුවිසේරිචාරං Taman ස්වෛරීව හැසිරීම බලාපොරොත්තු මේ පොළොව තලෙහි ස්වෛරී හැසිරීමක් බලාපොරොත්තු මේ නුවණැති උතුමන් වහන්සේ සපදාන චාරිකාංගේ හැසිරෙනවා කියලා බදන්තාචාර්ය බුද්ධඝෝෂ මහින්පාණන් වහන්සේ මෙහිම ගාථාරත්න දෙකකින් මේ සපදාන චාරිකාංගය රකින්න භික්ෂුන් වහන්සේට තියෙන ආනිසංස අපිට දේශනා කරනවා. මෙන්න මේ විදිහට සපදාන චාරිකාංගය පිළිබඳව කතාබහ අවසන් කරලා අපි ඊළඟට යන්නේ ඒකාසනිකාංගය පිළිබඳව කතා කරන්න. ඒ අනුව අපි ශාසනයේ ඊළඟ දුතාංගය තමයි ඒකාසනිකාංගය. ඒකාසනිකාංගය කියලා කියන්නේ මොකක්ද? ඒකාසනිකාංගය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් දිනකට එක ආසනයක විතරක් දාන ගලඳනවා කියන එක. එක ආසනයක විතරක් දාන ගලඳනවා කියන එක අදහස් කරන හැමදාම ඉඳ ගන්න තැන එක තැනයි ඒ තැනම හැමදාම ඉඳගෙන වළඳනවා කියන එක නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ ඒකාසනිකාංගය කියලා කියන්නේ එක දවසකට එක තැනක ඉඳගත්tාම දානේ වළඳන්න එතනින් නැගිට්ටොත් නැවත ආය දානේ වළඳන්නේ නැහැ. නිසා ඉඳගත්ත ඉඳ ගැනීමට තමයි මෙතන ආසනය කියලා කියන්නේ. නිසා එක හිඳ ගැනීමකින් පමණක් Taman සතුටටපත් වෙනවා. එහෙම සතුටටපත් වෙලා එතනදී පුළුවන් තරමක් වළඳනවා, වළඳලා අවසන් කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මේ ඒකාසනිකාංගේ සමාදන් වෙන්න පුළුවන්. නානා භෝජනම් පටික්කිපාමි ඒකාසනිකංගම් සමාදියාමි කියන වචනයෙන්. නානා භෝජනම් පටික්කිපාමි ඒකාසනිකංගම් සමාදියාමි. එතකොට නානා භෝජනම් පටික්කිපාමි කියලා කියන්නේ නානා ආසන භෝජන, නානා ආසන භෝජනම් පටික්කිපාමි. නොඑක් නොඑක් ආසනවල හිඳගෙන භෝජනය වැළඳීම ප්‍රතික්ෂේප කරනවා. ඒක අතහරිනවා. ඒකාසනිකංගම් සමාදියාමි. ඒකාසනිකංගය සමාදන් වෙනවා කියලා තමයි මේ දුතාංගේ සමාදන් වෙන්නේ. මෙතනත් මේ මුල් වාක්‍යය කියලා සමාදන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි වාක්‍යය කියලා සමාදන් වෙන්නත් පුළුවන්. නානා භෝජනම් පටික්කිපාමි නානාසන භෝජනම් පටික්කිපාමි කියලා කිව්වත් ඇති. ඒකාසනිකංග සමාධියම කිව්වත් ඇති. මේ දෙකම කිව්වොත් කමක් නැහැ. මේ කොහොම හෝ කවර හෝ ආකාරයකට මේ ඒකාසනිකංගයේ කියන දුතාංගයේ සමාදන් වෙන්න පුළුවන්. එතකොට මේ වාගේ දුතාංගයක් ඇතරම දැන් අපි අර සපදාන චාරිකාංගේ වාගේ දුතාංගයක් අපි ගිහි උදවියත් දැනගත්තාම අපිට දැනගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාගේ මේ පින්ඩපාත ගමනේ උන්වහන්සේලා හැසිරෙන ආකාරය. ඒ වගේම තමයි මේ උන්වහන්සේලාට පින්ඩපාතයේදී උපස්ථාන ආදිය කරගන්නවා නම් ඒ උපස්ථාන ආදිය කරගන්න සුදුසු වන අවබෝධය අපේ ගිහි පින්නතුන්ට ලැබෙනවා නිදුතාංග පිළිබඳව ඉගෙන ගැනීමෙන්. ඒ නිසා අපි මේ ඊ타ත්ම මෛත්‍රී සිතින් යුතුව මේ කරන පැහැදිලි කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ පින්නතුන් සියලු දෙනාම මේ අවබෝධයට ඇවිල්ලා අපි ස්වාමීන් වහන්සලා මේ විදිහටයි දුතාංග රකින්නේ මේ විදිහටයි පිටපාතේ කරගන්නේ කියන අවබෝධයෙන් යුතුව මේ ගුණධර්ම වලට එකතු වෙන්න කියන එක. ඉතින් මේ ඒකාසනිකාංගය කියන්නේ අපිට දැනගත යුතු වැදගත්ම දුතාංගයක්. මොකද අපි ගොඩක් ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් ආරණ්‍ය සීනාසන ඇසුරු කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා ඒකාසනිකංගේ රකින්නවා. තුන්වහන්සේලා ඒකාසනිකාංගේ රකින්නත් ඒකාසනිකාංගේ රකින්න හැටි දැනගන්න ඕනේ. ඒ සඳහා උපස්ථාන කරන ගිහි පින්නතුන් ඉන්නවා නම් ඒ අයත් මේ ඒකාසනිකාංගේ ගැන දැනගෙන උපස්ථාන කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සමහර ලාවට දෙපාර්ශ්වයේම ඇතැම් ගැටීම් ඇති වෙන්න හේතු වෙනවා මේ අවබෝධය හරියට නොමැති වුනහම. එතනදි කියනවා මේ මේ විදිහට දුතාංගේ සමාදන් වෙලා ඒ ඒකාසනිකාංගය රකින්නේ කොහොමද? රකින්න ආකාරය පැහැදිලි කරනවා. මේ ඒකාසනික භික්ෂුව ආසන ශාලාවේ ඉඳ ගන්නකොට තේරාසනයේ අනිසීදිත්වා උන්වහන්සේට පිළිවෙලින් පැමිණෙන තේරාසනෙ ඉඳ ගන්න අවශ්‍ය නැහැ කියනවා. දැන් අපිට දාන ශාලාවක පිළිවෙලින් තේරාසනයක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. මුලින්ම ඉන්න වැඩිහිටිම ස්වාමීන් වහන්සේ. ඊළඟට දෙවෙනි සාන්නාංශේ ඊළඟට තුන්වෙනි කනා මේ විදිහට පිළිවෙලට තමයි දානශාලාව පිඳ ගන්න ඕනේ. එහෙම ඉඳගන්නේ නැතිව මේ ඒකාසනිකාංගයේ රකින්න කෙනා Tamanට පහසු තැනකින් ඉඳගන්නයි කියලා කියනවා. එතකොට පහසු තැන Tamanට වඩා වැඩි හිටියෙක් ඉන්න තැනක් වෙන්න බෑ කොහොමඩත්ම. එහෙමනොත් අපි ඒක විනය විනයානුකූල වැරදියක් කරා වෙනවනේ. ඒසො Tamanට මේ ඒකාසනිකාංගයේ රකින්ද අපහසුාවක් ඇති නොවන විදිහට බොහෝ වේලාවක් ඉඳගෙන දානේ වළඳ ගන්න පුළුවන් වෙන විදිහට පහසු තැනක වාඩි වෙන්න ඕනේ කියලා කියනවා. එහෙම තැනක ඉඳගෙන සචස්ස විප්පකතේ භෝජනේ ආචරිවා උපජ්ජෝවා ආගච්ඡති උත්තහවත්තං කාතුම් වට්ටති. කියනවා මේ ඒකාසනිකංග දුතාංගේ රකින්න භික්ෂුන් වහන්සේ දානේ වළඳමින් ඉන්න අතරතුර තමන්ගේ උපාධ්‍යයන් වහන්සේනවා තමන්ගේ ආචාර්යයන් වහන්සේනවා එහෙම කෙනෙක් ආවොතින් තමන් මේ ඒකාසනිකංගේ රකින්න කෙනෙක් කියලා තමන් ආසනෙන් නැගිටින්න නැතුව දිගට මම වළඳලා ඉවර වෙන්න ඕනේ කියන අදහසින් ඉන්න එපා කියනවා. දැන් මේ දුතාංගයේ ලක්ෂණය තමයි යම් තැනක වළඳන්න කියලා ඉඳගත්තා නම් එතනින් නැගිට්ටොත් ආය වළඳන්නේ නැහැ. ඒතර දැන් අපි දානේ වළඳ වළඳ ඉන්නකොට අපේ ගුරුවරයා එනවා නම් ආචාර්යයන් වහන්සේ හරි උපාධ්‍යයන් වහන්සේ හරි උන්වහන්සේ එනකොටත් අපි මම දැන් ඒක ආසනිකාංගය රකින්න කෙනෙක් නේ. මම දැන් මෙතන නැගිට්ටොත් වත්පිළිවෙත් කරන්න මට ආය දාන වෙලඳන්න බැරි වෙනවනේ කියලා. මේ දුතාංගයේ හේතුවෙන් වත්පිළිවෙත් කරන්න නැගී සිටින්නේ නැතුව ඉන්න එක ඔහුට සුදුසු නෑ කියලා කියනවා. එහෙම කරන්න එපා කියනවා. Taman දුතාංගයේ සමාදන් වෙලා හිටියත් තමගේ ආචාර්යන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ එනවා නම් අනිවාර්යයෙන්ම නැගිටලා වත්පිළිවෙත් කළ යුතුයි කියලා කියනවා. ඉතින් ඒ නිසා එක වෙලාවකදී මේ ත්‍රිපිටක චූලාභය කියන ස්වාමීන් වහන්සේ කියනවා ආසනං ආරක්ඛීය භෝජනං බා ඒකාසනිකාංගේ රකින්න කෙනා ආචාර උපාදයන් වහන්සේ આવොත් එහෙම උන්වහන්සේගේ ආසනය රකින්නවද එහෙම නැත්නම් භෝජනේ රකින්නවද අයංච විප්පතත භෝජනෝ තස්මා වත්තං කරෝතු භෝජනම්මා භෝජනම් පනමා පුජ්ජතු මේ භික්ෂුව කියලා කියන්නේ එක්තරා විදිහකට භෝජනය අඩාල කළොත් කෙනෙක් භාගයක් දානේ වළඳපු කෙනෙක් ඒ නිසා භෝජනය ගැන අය හිතන්න යන්න එපා වත්පිළිවෙත් ටික කරන එක සුදුසු කියනවා ඒ නිසා ත්‍රිපිටක චූලාභේ ස්වාමීන් වහන්සේ කියනවා මෙතනින් ඉදිරියට Tamanta දානේ වළඳන්න බැරි වුණාට කමක් නැහැ දානේ වළඳන එක මෙතනින් නතර කරන්න නතර කරලා ගිහිල්ලා වත්පිළිවෙත් ටික කරන්නයි කියලා කියනවා ඒ නිසා ඉතින් ඒකාසනිකංගේ රකින්න ස්වාමින් වහන්සලා සමහර වෙලාවට මේ කරුණු අපි දන්නේ නැතුව ඉන්න අවස්ථාවන් අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා. සමහර ලාවට තමගේ ආචාර්යයන් වහන්සේ නමක්, උපාධ්‍යයන් වහන්සේ නමක් එනකොට උනත් තමන් ඒකාසනික නිසා තමන් ආසනෙ නැගිටින්නේ නැතුව ඉඳගෙන තමන් දාන්තික වළඳලා ඉවර වෙලා නැගිටින්නවා. හැබැයි ඒක සුදුසු නැහැ කියලා කියනවා. ඒ නිසා තමගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කවුරු හරි එනවා දකිනවා නම් අනිවාර්යයෙන්ම නැගිටලා ගිහිල්ලා වත් පිළිවෙත් කරන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට තමයි ඒකාසනිකාංගය නිසා රකින්නේ. ඊළඟට මේ ඒකාසනිකාංගයත් ප්‍රභේද වශයෙන් ගත්තොත් ප්‍රභේද තුනක් තියෙනවා. ඒකාසනිකාංගයේ උත්කෘෂ්ඨව රකින්න පුළුවන්, ඒකාසනිකාංගයේ මධ්‍යම වශයෙන් රකින්න පුළුවන්, ඒකාසනිකාංගයේ ඕමක වශයෙන් එහෙම නැත්නම් මෘදු වශයෙන් රකින්න පුළුවන් කියලා කියනවා. එයනු උත්කෘෂ්ඨ ඒකාසනිකාංගේ රකින්න කෙනා කියනවා අප්පම්මා හෝතු බහුං වහ යම්හි භෝජනේ හත්තං ඕතාරේති තතෝ අඤ්ඤං ගන්හිතුන් නලපති. උන්වහන්සේ දානේ වළඳන්න කියලා පටන් ගන්නවා. දාන පාත්‍රයේ තියෙන්නේ tikai වෙන්න පුළුවන්. දානේ පාත්‍රයේ ගොඩක් තිබුණත් වෙන්න පුළුවන්. ඒ නිසා දානේ පාත්‍රයේ දැනට Tamanට ලැබිලා තියෙන්නේ ගොඩක්ද ටිකක්ද කියන එක සලකන්නේ නැතුව උන්වහන්සේ යම් වෙලාවක දානේ වළඳන්න කියලා අත දානෙට තිබ්බනම් එතනින් පස්සේ මේ ආසනයේ මේ ආසනයේදීම උනත් වෙන කෙනෙක් ගෙනල්ලා තව මොනවා හරි බෙදන්න හැදුවොත් ඒකවත් පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඒකවත් පිළිගන්නේ නැහැ. අර Taman වළඳන්න පටන් ගන්නකොට තිබුණු දාන ටික විතරයි වළඳන්නේ. එහෙනම් බලන්න මේ Tamanගේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගන්න මේ දුතාංගේ උපකාර වෙන හැටි. සමහර වෙලාවට අපිට දානේ වළඳනකොට දැන් අපි gedara duri කැම වීම කනකොට අපි ටිකක් කාල කරලා අපිට හිතෙනවා මේ අහවල් වෑංජනේ තව ටිකක් මම බෙදා ගන්න ඕනේ. මේ මදි මට. ඒ නිසා තව ටිකක් බෙදා ගන්නවා. සමහර වෙලාවට අපි මුලින් ටිකක් බෙදාගෙන ටිකක් කාලා බලනවා හොඳයි නම් මම තව ටිකක් කනවා කියලා. ඒතර මේ වාගේ කෙලෙස් තත්වයක් ඇති නොවන විදිහට අන්න මේ දුතාංගේ රකින්න ආකාරය අපිට කියන්නේ. ඒතර මේ දුතාංගේ තුලින් මේ දුතාංගේ රකින්න භික්ෂුන් වහන්සේ ඒ නිසා උන්වහන්සේට එක්තරා විදිහකට Taman දානේ වළඳන්න පටන් ගන්න වෙලාවේදී Taman දානට අත තියනකොට තිබුණු දානේ ටික කොච්චරයිද ඊට වඩා අය අතිරේකව දාන ටිකක් බෙදාගෙන දානේ වළඳන්නේවත් නැහැ කියලා කියනවා. ඒ නිසා මෙන්න උත්කෘෂ්ඨ වශයෙන් ඒකාසනිකංගේ රකින ස්වාමීන් වහන්සේ. හැබැයි සමහර වෙලාවට මිනිස්සු ඇවිල්ලා ගිතෙල් ආදී පූජා කරනවා කියනවා. ගිතෙල් ආදී පූජා කරනවා. උන්වහන්සේලා සමහර වෙලාවට දකින්න ස්වාමීන් වහන්සේ බොහොම පොඩ්ඩයි පිටිපස්සට වැළඳුවේ. ඉතින් උන්වහන්සේ දැන් සමහරලාට දැකලා තියෙනවා මීට අමතරව ආයදානෙ වළඳන්නෙත් නැහැ. ඒ නිසානේ මිනිස්සුන්ට හිතන අනේ පවුනේ මේ ස්වාමින්වහන්සේට ගිතෙල් ටිකක්වත් පූජා කරා නම් හොඳයි. දානෙ වැළඳුවෙත් නැහැ හරියට කියලා ගිතෙල් පූජා කරනවා නම් Tamanට බෙහෙත් පිණිස මේ ගිතෙල් පිළිගන්න සුදුසුයි කියනවා. ආහාරය පිණිස පිළිගන්න කැප වෙන්නේ නැහැ කියලා කියනවා. සබ්බෙහෙත් පිණිස මේ ගිතෙල් පිළිඅරගෙන පිළිගරගත්තර කමක් නැහැ කියලා කියනවා. මෙන්න මේ විදිහට තමයි උත්කෘෂ්ඨ ඒකාසනිකාංග භික්ෂුව තමන්ගේ දුතාංගේ රකින්නේ. මධ්‍යම භික්ෂුව පිළිබඳව සඳහන් කරනවා මජ්ජිමෝ යාව පත්තේ බත්තන කීයති තාව අඤ්ඤංගන් හිතන ලබති. උන්වහන්සේට පාත්‍රයේ තියෙන දානෙ ටික ඉවර වෙන්න ඉස්සරලා කවුරු හරි තව මොන හරි ගෙනල්ලා බෙදුවොත් ඒ ටිකත් ගත්තට කමක් නැහැ කියලා කියනවා. ඒ ටිකත් අරගෙන ඉවර වෙනවා බලවන්න පුළුවන්. දැන් උන්වහන්සේ දානෙ වලඳන් පටන් ගත්තා. පටන් අරගෙන වළඳමින් ඉන්නකොට කවුරු හරි තමන්ගේ පාත්‍රයේ දාන ටික ඉවර වෙන්නේ ඉස්සරලා තව කවුරු හරි අපිට ගෙනල්ලා මොනවා හරි පූජා කරනවා. ඒ ටිකත් පිළි අරගෙන දාන වළඳන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අය ගේනවා නම් තමන්ගේ දාන වළඳ ඉවර වුණා දැන් පාත්‍රේ වෙන මොකුත් නැහැ වළඳන්න. එතකොට තව කවුරු හරි මොනවා හරි ගෙනල්ලා දෙනවා නම් දාන වෙන්න පුළුවන්, කැවිලි වෙන්න පුළුවන් මොනවත් දෙයක් එතනද පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ භික්ෂුවට කියනවා භෝජන පරියන්තික කියලා. භෝජන පරියන්තික කියලා කියන්නේ තමන් වළඳලා ඉවර වෙනකන් ලැබෙන දේවල් පිළිගන්නවා කියන එක. වළඳලා ඉවර වෙනකන් තමන් ලැබෙන දේවල් පිළිගන්නවා. ඒ දක්වා තමන් මේ ආසනය තුලදීම දානි වළඳනවා නිසා උන්වහන්සේට නමක් කියනවා භෝජන පරියන්තික කියලා. ඊළඟට මෘදුක භික්ෂුව ගැන කියනවා මෘදුක භික්ෂුව මේ දුතාංගයේ ඕමක වශයෙන් රකින්න කෙනා සඳහන් කරනවා උන්වහන්සේ යාව ආසනන වුට්ටහති තාව භුංජිතුම් ලබති. එතකොට උන්වහන්සේ දැන් දාන වළඳන්න පටන් අරගත්තා. දාන වළඳන්න පටන් අරගෙන වළඳමින් ඉන්නවා. වළඳමින් ඉඳලා දැන් දානේ තමන්ගේ පාත්‍රයේ තියෙන සියල්ල වළඳලා ඉවර වුණත් තමන් ආසනේ නැගිටියේ නැත්තම් ඒ ආසනේ ඉඳගෙන ඉන්න වෙලාවේදීම තව මොනවා හරි ලැබුණත් පිළිගන්න සුදුසුයි කියලා කියනවා. උන්වහන්සේ ඒකේ පිළි අරගෙන වළඳනවා. හැබැයි ඒ ආසනේ නැගිට්ටොත් නැවත වාරයක් මොනවත් පිළිගන්නේ නැහැ, වරදන්නේ නැහැ. අන්න ඒ භික්ෂුන් වහන්සේට කියනවා මෘදුක වශයෙන් ඒකාසනික භික්ෂුව කියලා. ඉතින් උන්වහන්සේට නමක් කියන උදය පරිය උදක පරියන්තික කියලා. උදක පරියන්තික කියලා කියන්නේ දානේ වළඳලා ඉවර වෙලා Taman පානය කරන්න පැන් ටිකක් වළඳන්න පානය කරන්න ආරම්භ කරනකොට අන්නේ පැන් වැළඳීම දක්වා Taman ඒ පැන් වැළඳීම තෙක් Taman මේ තව දෙයක් පිළිගන්න සූදානමින් ඉන්නවා කියන එකයි. Tamanගේ පාත්‍රය සෝදා ගැනීම සඳහා පැන් අරගත්තට පස්සේ පාත්‍රය හොදගත්තට පස්සේ Taman පැන් ටිකක් වැළඳලා ඉවරුණාට පස්සේ එතනින් එහාට තවදුරටත් උන්වහන්සේ වෙන දානෙ මොනවත් ලැබුණට පිළිගන්නේ නැහැ කියන එකයි. සමහර ලාවට අඳුම ධර්මයේ කැවිලි ටිකක් ගැනලා දුන්නා වුණත් Taman නැවත පිළිගන්නේ නැහැ කියලා කියනවා. එහෙම කියලාට කියනවා උදක පරියන්තික මේ මෘදුක වශයෙන් ඒකාසනිකාංගේ රකින භික්ෂුවක් කියලා. ඒ වගේම උන්වහන්සේට තව නමක් කියනවා ආසන පරියන්තික කියලාත් කියනවා. ආසන පරියන්තික කියලා කියන්නේ වළඳලා ඉවර වෙලා නැගිටිනකන් තව මොනවා හරි ලැබුණොත් ඒත් වළඳන්න සූදානම්ෙන් ඉන්න කෙනෙක්. ඒතකොට ආසනයේ නැගිටිනකන් Taman වළඳන නිසා උන්වහන්සේට කියනවා ආසන පරියන්තික කියලාත් කියනවා. ඊළඟට මේ ඒකාසනිකාංග දුක්ඛාංගේ කොහොමද බිඳෙන්නේ කියලා කියනවා වරක් වළඳලා අවසන් වෙලා නැවතත් අන්ආසනයක ඒ කියන්නේ නැවතත් හිඳගෙන වළඳනවා නම් තවත් වාරයක් මේ ස්වාමීන් වහන්සේගේ දුතාංගය බෙදෙනවා කියලා කියනවා. ඒතර ඒකාසනිකාංගේ රකින්න භික්ෂුන් වහන්සේ නිසා යම් තැනක ඉඳගත්වද බලඳන්ද උන්වහන්සේ එතන ඉඳගෙන වළඳන ප්‍රමාණය විතරයි එතන ඉඳලා එතනින් නැගිට නැගිට්ටොත් යම් හේතුවකට මොන හේතුවකට හෝ කමන්නේ නැගිට්ටොත් නැවත වාරයක් ඉඳගෙන වෙලදුවොත් දුතාංගය බෙදෙනවා. එහෙම නොවලඳ භික්ෂුන් වහන්සේ තමයි මේ ඒකාසනිකාංග භික්ෂුවක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ වාගේ දුතාංගයක් අපි ඉගෙන ගත්තාම අපි මේ පිළිබඳව තොරතුරු දැනගත්තාම තමන්ට උනත් තමන්ගේ මේ කෙලෙස් පාලනය කරගන්න ගිහියයට උන තමන්ගේ ආහාර අනුභවයේදී කෙලෙස් පාලනය කරගන්න මේ කරුණු වැදගත් වෙනවා. ඒතර තමන් නිවන් මඟ ගමන් කරන පුද්ගලයෙක් වශයෙන් අපි ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, කවර ආකාරයෙන් උනත් නිවන් මඟ ගමන් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන. අපට අනිවාර්යයෙන්ම කෙලෙස් දුරු කරගන්න ඕන. එනිසා කෙලෙස් දුරු කරගන්න අපට මේ වාගේ දුතාංග උපකාර වෙනවා. ඊළඟට අපිට සඳහන් කරනවා මේ ඒකාසනිකාංගය රකීමේ ආනිසංස පිළිබඳව සඳහන් කරනවා. අප්පාබාධතා මේ ඒකාසනිකාංග කියන දුතාංගය රකින භික්ෂුන් වහන්සේට අල්පාබාධයි නිරෝගී. ඇයි? තමන් දවසට එක සැරේ දානේ වළඳන්නේ. තමන් දවසට එක සැරයක් දානේ වළඳුවාම ඊට වඩා වළඳන්නේ වළඳන ප්‍රමාණය සමහර එතනදී වැඩි ප්‍රමාණයක් වළඳනවා. ඒ වළඳන ආහාර ටික Tamanගේ දිරවල Tamanගේ ශරීරයට අවශෝෂණය වෙනවා හොඳට. ඒ හොඳින් ශරීරයේ ආහාර දිරවලා Taman නිරෝගී භාවයට පත් වෙනවා කියලා කියනවා. වැඩිපුර දානේ වළඳන්න වළඳන්න වැඩිපුර නිරෝගී වැඩිපුර රෝගී භාවයට පත් වෙනවා. දැන් සමහර වෙලාවට මේ වාගේ දුතාංගයක් සමාදන් වෙලා නැති කෙනාට සීල් රකින්න භික්ෂුන් වහන්සේලාට උදේවරුේ ඕනේ තරම් වළඳන්න පුළුවන්. ඒ නිසා උදේම දානේ වළඳනවා එක සැරයක්. උදේම දානේ වළඳලා ටික වෙලාවක් වහම සමහර ලාවට 8 9 වෙනකොට තව මොනවා හරි වළඳන්න ලැබුණොත් ඒ දේත් වළඳනවා. ඒ අතරේ ඉන්නකොට මොනවා හරි පළතුරු ගෙඩියක් පායගෙන දෙයක් ගෙනල්ලා කොහොමද දුන්නොත් ඒකත් වළඳනවා. කිරිති එකක් හදලා ගෙනල්ලා දුන්නොත් ඒකත් වළඳනවා. හවස් දවල් නැවත වාරයක් දවල් දානේ වළඳන වෙලාවට මොනවා හරි දවල් දාන්නත් වළඳනවා. ඒතර මේ හැම වෙලාවකම දානේ වළඳන භික්ෂුන් වහන්සේ සමහර වෙලාවට මේ තමන්ගේ ශාරීරික රෝගී භාවයට පත් වෙනවා වෙන්න පුළුවන්. සමහරලාට භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් මේ බ්ලඩ් සුගර් වාගේ ලේවල ශ්‍රීනි මට්ටම් වැඩි වීම වාගේ රෝගී තත්ත්වයන් විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලාට ඇති වෙනවා. මේ නිරන්තරයෙන් නොයෙක් නොයෙක් පැණි රස කෑමි ආදී නොයෙක් නොයෙක් වෙලාවල් වළඳන නිසා. හැබැයි ඒකාසනිකාංගය වාගේ දුතාංගයක් සමාදන් වෙලා ඉන්න කෙනෙක් අර ඉඳගෙන එතනදී වළඳන ටික විතරයි. එතනදී Tamanට ලැබෙන ඕනේ ප්‍රමාණයක් අරගෙන වැළඳුවා. එතනින් එහාට ආය දාන වළඳන්නේ නැත්නම් මෙන්න මේ ශරීරයේ රෝගී තත්ත්වයන් දුරු කරගෙන නිරෝගී භාවය ඇති කරගන්න එක උපකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා අප්පාබාධතා කියලා කියන්නේ මෙදුතාංගයේ ආනිසංශයක්. අප්පා තංකතා ආතංක කියලා කියන්නේ දුකක් කියලා කියන එක. ඒ අනුව ශරීරයේ දුක අඩු භාවයට දුක නොමැති භාවය කියන එකට මේ එක්තරා මේ දුතාංගේ හේතුවක් වෙනවා. අප්පාතංක භාවය. ආතංක නොමැති භාවය කියන ආකාරය. ඒ වගේම ලහුත්තානම් මේ දුතාංගය පරිහරණය කරන වික්ෂුන් වහන්සේට සැහැල්ලු භාවය තියෙනවා. ලහු භාවය, සැහැල්ලු භාවය. සැහැල්ලු භාවයට මේ දුතාංගය හේතු වෙනවා. බලං කාය බල ඇති භාවය. Tamanට මේ සැහැල්ලු භාවයත් එක්කම ලැබෙන දෙයක් තමයි කාය බලය, කාය ශක්තිය කියන එක. දැන් සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දවසට එක සැරයක් විතරක් බලනකොට කොහොමද කාය ශක්තිය තියෙන්නේ කියලා. නමුත් අත්‍තරම අපේ ශරීරයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන ආහාර ටික විතරක් අපේ ශරීරයට අරගත්තාම ශරීර ශක්තිය කාය බලය කියන එකට ඒක උපකාරයක් වෙනවා. ආහාර ප්‍රමාණය වැඩිවීමත් එක්ක සමහර වෙලාවට අපිට නොයෙක් නොයෙක් ලෙඩ රෝග ආදී ඇති වෙලා ඒකත් එක්ක අපේ ශරීර බලය, ශරීර ශක්තිය හීන වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එක්තරා විදිහකට බලය කියලා කියන්නේ ශරීර ශක්තිය, කාය බලය ලැබීම කියලා කියන්නේ මේ දුතාංගයක ආනිසංශයක් වෙනවා. පහසු විහාරෝ මේ ඒකාසනික භික්ෂුන් වහන්සේ බොහොම පහසුවෙන් වාසය කරන පහසුවෙන් විහරණය කරන උන්වහන්සේට අපහසුතාවයක් නැති වෙනවා අඩුයි දැන් සමහර වෙලාවට දාණය දෙතුන් සැරයක් වළඳනකොට උදේ දවල් කියන වාර දෙකවත් වළඳනකොට මේ අතරමැද්දේ නැතත් මේ උදේ දවල් දෙක දාන දෙක විතරක් වැළඳීම තුළනොත් භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට Taman යම් යම් අපහසුතාවයන්ටපත් වෙනවා ඒතර අපහසුතාවයන් දුරු වෙනවා එකවල එක වේලක් විතරක් වැළඳීම තුලින්. ඒ නිසා එක්තරා විදිහකට පහසු විහරණය කියලා කියන්නේ මේ දුතාංගික ආනිසංසයක් බවට පත් වෙනවා. අනතරිත්ත පත්‍ය අනාපත්‍ති. මෙන්න මේකත් එක විශේෂ ආනිසංසයක්. අතනවා අපි ඊළඟට අපි කතා කරන දුතාංගයක් තියෙනවා කලුපච්චා භත්තිකාංගය කියලා. මේ කලුපච්චා භත්තිකාංගයත් මේ අනතිරිත් භෝජනයේ හේතුවෙන් භෝජනය හා සමාන දෙයක්. ඒ සම්බන්ධ දෙයක්. අනතිරිත භෝජනය කියලා කියන්නේ අපි දානේ වළඳනකොට භෝජන පවාරණය කියලා ශික්ෂාපදයක් තියෙනවා. පවාරණ ශික්ෂාපදේ තියෙනවා. අපි දානේ වළඳනකොට භෝජන වර්ග පහක් ගැන කියනවා. ඕදන, කුම්මාස, සත්තු, මච්ඡ, මාංශ කියලා. ඕදන කියලා කියන්නේ බත් වර්ග. කුම්මාස කියලා කියන්නේ පිට්ටු ආගේ දේවල්. සත්තු කියලා කියන්නේ අග්ගල වාගේ දේවල්. මච්ච කියලා කියන්නේ මාළු. මාංශ කියලා කියන්නේ මස්. මෙන්න මේ කියන ಜಾති පහෙන් මොනවා හෝ දෙයක් අපි වළඳනවා නම් ඒ වළඳ වළඳ ඉන්න අතරතුර තවත් ඒබඳු දෙයක් ඒ ಜಾති හතරෙන්ම මොනවා හෝ ඒ ಜಾති පහෙම මොනවා හෝ දෙයක් අපිට ගෙනන්න බෙදන්න කියලා ගෙනල්ලා ළඟට ගෙනල්ලා එළවීමක් කරනවා නම් මෙන්න වහන්සේට මේකත් ගන්නයි කියලා අපි තුන් බත් හැන්දක් ගෙනල්ලා බෙදන්න හදනවා. අපි බත් වළඳ වළඳ ඉන්නවා. නැත්නම් බත් නැත්නම් වෙන මොනවා හරි මේ ಜಾති පහෙන් මොනවා හරි දෙයක් වළඳමින් ඉන්නවා. ඉන්න අතරතුර දායක කෙනෙක් දායක කෙනෙක් හෝ වේවා වෙනත් කියන්නේ ගිහි කෙනෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කවුරු හෝ දෙන කෙනෙක් තව යම් කිසි මේ භෝජන පහෙන් අතරින් එකක්ම අපි හිතමු තවත් බත් හැන්දක්ම ගෙනල්ලා බෙදන්න ලෑස්ති වෙනවා ඔබ හන්සට තව බත් හැන්දක් දෙන්නම් කියලා බෙදන්න ලෑස්ති වෙනවා මෙන්න මේකට කියනවා එලවනවා කියලා. මේ විදිහට එලෙව්වහම මේක එළවීම සිදු කරප අවස්ථාවකදී උන්වහන්සේ මේ දාණය මට ඇති කියලා ඒ Tamanට බෙදන්න හදන එක ප්‍රතික්ෂේප කරනවා නම් එන්න මේකට කියන භෝජන පවාරණය කියලා. මේ භෝජන පවාරණය සිදු වුනහම උන්වහන්සේ මේ ආසනයෙන් නැගිටලා මේ ආසනය තුළ ඇති තරම් දාන වලඳන්න පුළුවන්. කැමැති තරම් වලඳන්න පුළුවන්. හැබැයි මෙතනින් නැගිටලා නැවත වාරයක් දානේ වළඳනවා නම් අතිරික්තකරණය කියන විනය කර්මයක් අපි කරලා තමයි වළඳන්න ඕනේ. අතිරික්තකරණය කියන විනය කර්මය කරන්නේ නැතුව නැවත වාරයක් ඒ දානයක් වළඳන්න සුදුසු නැහැ. ශිල්පදයක් කැඩෙනවා. හැබැයි මේ ඒකාසනික භික්ෂුවට ඒකාසනිකාංගේ සමාදන් වෙලා ඉන්න භික්ෂුවට මෙන්න මේ අනතිරික්ත භෝජනය වැළඳීම නිසා විමන ඇවතක් වෙන්නේ ඇයි? උන්වහන්සේ කවදාකවත් මේ ආසනේ නැගිටලා වෙන ආසනේ ආයසරයක් ඉඳගෙන දානේ වළඳන්නේම නැහැ. මෙතන විතරයි දානේ වළඳන්නේ. ඒකාසනිකයි. මේ දානේ වළඳන්න ඉඳගත්තා විතරයි මේ ඉඳ ගැනීමෙන් අනෙක් ඉඳ ගැනීමකින් දානේ වළඳන්නෙම නෑ. ඒ නිසා අනතිරිත භෝජන නිසාවෙන් වන ආපත්‍යක් කිසිසේත් නැති වෙන්නේ නෑ. මෙතනදී මේ පවාරණ ශික්ෂාපදේ කැඩිලා පවාරණේ වුණා කියලා Tamanට අවතක් වෙන්නේ නෑ. අන්න ඒ නිසා ඒකත් මේ ඒකාසනික අංගය රකින්න භික්ෂුන් වහන්සේලාට තියෙන ආනිසංශයක් වෙනවා. රස තණ්හා විනෝදනං රස තෘෂ්ණාව දුරු කරගන්නට හැකියාවක් ලැබෙනවා. අපි සමහර වෙලාවට නොඑක් නොඑක් විදිහට මේ රසට ඇලිලා රස නිසාවෙන් නොඑක් නොඑක් දේවල් අතරතුරු වුණත් වළඳන්න කැමතියි. හැබැයි මේ ඒකාසනිකංගේ වාගේ දුතාංගයක් සමාදන් වෙන කෙනාට උන්වහන්සේ එහෙම අතරතුර වැළඳුවොත් ඒකාසනිකාංගේ කැඩෙන හින්දා උන්වහන්සේ වළඳන්නේ නැහැ. අන්න ඒ වළඳන්නේ නැතුව ඉන්නකොට ඒක ඒ භික්ෂුන් වහන්සේට තියෙන උන්වහන්සේගේ රස තෘෂ්ණාව දුරු කරගන්න වෙන හේතුවක් බවට පත් වෙනවා. දැන් සඳහන් කරන සමහර අවස්ථාවලදී අපිට මේ විසුද්ධි මාර්ග ඉදිරිය හම්බෙනවා යම් යම් කතා ප්‍රවෘත්ති වලදී අපි සමහර අතීත මහතෙරුන් වහන්සේලා මේ දුතාංග සමාදන් වෙලා ඉඳලා මේ ඒකාසනික අංග වාගේ දුතාංග සමාදන් වෙලා ඉඳලා ඒ යම් යම් භෝජන වළඳන්න සිදුවෙච්ච වෙලාවලදී Taman ඒව වළඳන්නේ නැතුව ප්‍රතික්ෂේප කරපු ආකාරය. ඒ වගේම තමයි ඒ වාගේ තැන්වලදී Taman තමන්ගේ දුතාංගයට වඩා දුතාංග අල්පේච්ඡතාවයට මුල් තැන දීලා ඒ තමන්ගේ දුතාංගයේ අනෙක් කෙනෙක් දැනගන්න අවස්ථාවක් එනවා නම් ඒ වෙලාවේදී තමන්ගේ දුතාංගය අතහැරලා තමන් සාමාන්‍ය මට්ටමටපත් වෙච්ච එකක් තමයි. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරනවා මේ ඒකාසනිකංගේ සමාදන් වෙලා රකින්නවා අවුරුදු 30ක් විතර බොහෝ දීර්ඝ කාලයක්. අවුරුදු 30ක් විතර රකින්න ඒකාසනිකාංගයේ යම් අවස්ථාවකදී උදේවරුවේදී යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් උක්දණ්ඩක් ගෙනල්ලා පූජා කරනවා ස්වාමීනි උක්දණ්ඩක් කපාගෙන තමනුත් වළඳමින් ස්වාමීන් වහන්සේට උක්කැලක් වළඳන්නයි කියලා දෙනවා උන්වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරනකොට අර ස්වාමීන් වහන්සේ යන ඔබ වහන්සේ ඒකාසනිකයිද කියලා ඒ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ ඇති වෙන දුතාංග අල්පේච්ඡ භාවය. ඒ නිසා තමගේ මේ දුතාංගය හෙලි කරන්න සුදුසු නෑ. ඒ නිසා හෙලි කරන්න සුදුසු නැති නිසා අර උක්කැල අරගෙන එහෙමම වළඳනවා. දුතාංගය එතනින් අතහරිනවා. දුතාංගය බෙදෙනවා. උන්වහන්සේ ගියාට පස්සේ නැවත වාරයක් දුතාංගය සමාදන් වෙනවා. ඒ අවුරුදු 30ක් අකණ්ඩව රැක්ක දුතාංගයක්. දුතාංගයක වටිනාකම වැඩි වෙන්නේ බොහෝ කාලයක් දුතාංගය සමාදන්ව රකින්නවා. ඒතර අවුරුදු 30ක් රැකපු දුතාංගයේ උන්වහන්සේක අතහරිනවා. තමන්ගේ දුතාංගයේ එලි කරන්ද තියෙන අකමැත්ත නිසා. ඒ නිසා රස තෘෂ්ණාව දුරු වෙනවා. අල්පේච්ඡතා ආදී ගුණයන් වලට අනුලොම් පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා කියනවා ගාතහරත්න කීපයකින් මේ ඒකාසනිකාංගයේ ආනිසංසප්ත සඳහන් කරනවා. ඒකාසන භෝජනේ රතං න යතින් භෝජන පච්චයාරුජා මේ ඒකාසන භෝජනේහි ඇලිච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් ඒ ඇලිච්ච භික්ෂුන් වහන්සේට භෝජනයේ හේතුවෙන් කිසිම ආබාධයක් ඇති වෙන්නේ නැහැ වේදනාවක් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා විසහන්ති රසේ අලෝලුපෝ පරිහාපේතින කම්මමත්තනෝ රසේ අලෝලුපෝ රසේහි තෘෂ්ණාවක් නොමැති නොවැළුණු භික්ෂුන් වහන්සේ තමන්ගේ කර්මයන් තමන්ගේ මේ ශ්‍රමණ ධර්මයන් ගුණ ධර්මයන් පිරීම කියන එක න පරිහාපේති කවදාකවත් අතහරින්නේ නැහැ කියලා කියනවා. ඉතිපාස විහාර කාරණේ සුචි සල්ලේ කරතුපසේවිතේ ජනයේත විසුද්ධ මානසෝ රතිමේකාසන භෝජනේ යති. ඉතිපාස විහාර කාරණේ මේ මේ විදිහට පහසු විහරණය පිණිස කරුණක් බවට පත් වෙච්චි සුචි සල්ලේක රතුපසේවිතේ සුචි සල්ලේක පැවැතුම් පැවැත්මෙහි ඇලිලා වාසය කරන්නා වූ ජනයේත ජනයේත විසුද්ධ මානසෝ රතිමේකාසන භෝජනේ යති පිරිසිදු සිත් ඇති යතිවරයන් වහන්සේලා මේ ඒකාසන භෝජනේ රතියක් ඇලීමක් උපදවා ගන්න ගත යුතුයි කියලා සඳහන් කරනවා. ඒ නිසා අපි කෙලෙස් දුරු කරගන්න කෙලෙස් ලියා හරින්න කෙලෙස් තවන්න තියෙන තවත් විශේෂ දුතාංගයක් තමයි මේ ඒකාසන භෝජනය කියන දුතාංගය. ඒ නිසා අපේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ දුතාංගයත් සමාදන් වෙලා ස්වාමීන් වහන්සේලා සමහර අය රකින්නවා. ඒ නිසා සමහරලත් විශේෂයෙන් ගමේ පින්ඩපාතේ කරගන්න ස්වාමීන් වහන්සේලා තමන් එක දවසක් පින්ඩපාතේ කරගත් එක පින්ඩපාතයක් කරගත්තාම තමන් එක වේලකින් යැපෙනවා. ඒ නිසා ඊ타මත්ම ප්‍රශස්ත ඊ타මත්ම වටිනා දුතාංගයක් තමයි ඒකාසනික දුතාංගය කියලා කියන්නේ. ඒත් සමගින් අපි අද දවසෙත් දුතාංග දෙකක් පිළිබඳව කතා බහ කරන්න තියදුනා. සපදාන චාරිකාංගේ සහ ඒකාසනිකාංගේ කියන දුතාංග දෙක පිළිබඳව. ඉතින් අපි මේ වැඩසටහන නරඹන වැඩසටහනට සහ සම්බන්ධන අපේ ගිහි පින්නතුන්ටත් අපි ආරාධනය කරන්නේ මේ දුතාංග Taman රකින්න බැරි වෙයි වික්ෂුන් වහන්සේ නමකට තමයි දුතාංග රකින්න පුළුවන්. හැබැයි මේ දුතාංගින් කියවෙන කෙලෙස් ලියා හැරීම Tamanට කරන්න පුළුවන්. අපේ නිවන් ගමන සඳහා අපිට අත්‍යවශ්‍යයෙන්ම මේ කෙලෙස් ලියා හැරීම කළ යුතුමයි. ඒ නිසා මේ දුතාංග පිළිබඳව අවබෝධය දැනුම ඇති කරගෙන තමන්ගේ ජීවිතයේත් කෙලෙස් ලියා හැරීමේ ප්‍රතිපදාවට එකතු වෙන්න කියන ආරාධනය අපි සිදු කරමින් අද දවසෙත් මේ අමත පදන් දේශනා මාලාවේ පිළිවෙලට පවත්වාගෙන යන දේශනා මාලාවේ අද දවසේත් අපි දේශනය අපි સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අද දවසෙත් මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච සුපින්නතුන් හැම සුළු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒ වගේ මේ වැඩසටහන සංවිධානය කරගෙන පවත්වාගෙන යන අපේ පින්නතුන් සියලු දෙනාට පරිපූර්ණ ආනුමෝදනා සිදු කරනවා. අනාගතයේත් මේ වැඩසටහන නරඹන පරිශීලනය කරන හැම සියලු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරමින් මේ හැම සියලු දෙනාටම උතුම් සම්බුදු ශාසනය පිහිට පිරිසරණ කරගෙන නිවනින් සැනසෙන්නට මේ දුතාංග කතාව හේතු වේවා කියන මතක් කිරීමක් සමග ආශිර්වාදයක් සමග අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් සමග අද දවසේත් අපි මේ අමතපදන් දේශනාව સમાප්ත කරනවා අපි මේ රැස්පත් කරගත් උතුම් පුණ්‍ය ධර්ම සම්භාරය සෑම සුළු දිවිතා මණ්ඩලයන්ට අපි අනුමෝදන් කරමින් අවසන් කරමු හිමිසර දනාම ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති